මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඉස්කෝලේ ඉගෙන ගන්නට ගියේ ඒ කාලේ මේ ගඟේ අපි උරු පැත්තා. පීනුවා. තරංගෙට කවි සීපද කිව්වා. අනේ ඇත්තට ආයෙත් ඒ වගේ කවදා අපට විනෝද වෙන්න කාලයක් එයිද? <laughs> දවසක් ද මෙන්න මේ ගල උඩ ඉඳගෙන මම කියාපු කවියක් මට තාම මතකයි. ම්ම් ඉගුඩ කන්නේ මීදුම්බර තීනි බින්දු මෙගොඩලන්නේ මුල් ඉදිලා පැණි බින්දු තිගොඩ මැදින් ගලනා ගඟ මාන බැන්දු නාමිල් ඇයිද නාවේකී මට සින්දු ඊට පස්සේ නාමිලුයි මායි යාළු වෙලා ඉන්නවයි කියලා දැනගත්තු අප්පච්චි මාව කාට හරි බන්දලා දීලා නාමිල්ගේ මගේ තිබ්බ ආලවන්තකම පිඳින්න බැලුවා. මගුල් කපුවත් වැලගෙඩියට එන කපුට වගේ එක එක පරස්තවල් හොයාගෙන ආව මාව බන්දලා දීලා අත්තිය ගන්න. ඒ වෙනකොටත් අපි දෙන්න වෙන් කරන්ටත් බැරි තරම් ලං වෙලා හිටියේ. <laughs> ඒ හින්දා මං මේ මනමාලයන් දිහා හැංගිලා බලා ඉඳලා අම්මට කිව්වා ඒ මිනිස් කුස නෑ එක්ක මහතයි ඉගෙනගෙන නෑ මෝඩ පාටයි ඇවිදින හැටි කැපයි කතා කරන හැටි හොඳ නෑ ඔය වගේ නොයෙකුත් බොරු කියලා තේරුණා <laughs> අන්තිමට ආවා අපච්චිට ඈතින් නෑවෙන මුදියන්ති මාමා ඉන්දගේ පුතා ඊට අපමණ මලේ. ඒක ඉස්කෝලේ නෑවිත් කැලේ පැන පැන ඉඳලා රට ගියා. ආ අන්න අම්මා පල්ලම් බෑගෙන එනවා. අම්මා ඇයි එන්නේ? ආ මම මේ හැමතැනම හෙව්වා. ඇයි විසෝ ගඟට තනියම ආවේ? තනියම නැවිත් මා කායි කේන්ද ධම්මා? නාමල් දුම්බරට යනවායි කියලා ගින් දැන් සුමානෙකටත් වැඩි. ඒ ළමයා අද හෙට ඒවි. දැන් අපි යමු ගෙදර. හා යන් යන්. දුවට කියන්න ආරංචියකුත් තියෙනවා. හොඳ එකක්ද? නැත්නම් නරක ආරංචියක්ද? ඔය ඔය ආ ඔය ගල් උඩින් පරිස්සමෙන් බහැලා පාරට ආවම මං ඒක කියන්නම්. ආ හිමි හිමි. මන් දන්නව මොකද ආරංචි කියන්නේ. හා හා පරිස්සමෙන් පනින්ට වෙන්නට. ආන්න හරි. ආ මේ රෙදි සබනුයි බාල්දියයි අරගෙන ආවේ රෙදි සෝදන්ටද නැත්තම් තනියම ගඟට පැනලා නාන්නද? ඒ දෙකම කරගෙන යන්නයි මං ආවේ. එතකොට මට මතක් වුණා ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ නාමෙලුයි මායි අනිත් කොල්ලෝ කෙල්ලොයි මේ ගඟට ඇවිත් සෙල්ලම් කරපු හැටි. දුව ඉතින් ඒ වයස පහු කෙරුවානේ. <laughs> ආ දැන් ඉතින් ඉදිරි කාලේ ගැන හිතලා මතලා අම්මා හිතන්නේ අප්පච්චි නාමයටයි මටයි විවාහ වෙන්න ඉඩ දෙයි කියලා. ඇයි හ්ම් කියලා උඩ බලාගත්තේ. ඇයි තාප්පච්චි උණීති ගම මගල්ලා යන්ට ගියේ? ඈ අම්මා ඒ ගියේ ඒ ගියේ අනේ මන් දන්නේ මේක කියනවද නැද්ද කියන්න. මට ඇහුණේ නෑ අම්මා. හරි. එදා අපච්චි කොහෙද ගියේ කියන්න? ඒ ගියේ මේ ගියේ මේ යාළුවා එක්ක අවුරුදු ජයපානේ බීලා හිටන් මේ මේ තව මේ කොහේ හරි ගියා. කොහේ හරි ගියා. ඒ දෙන්නා එදා අපට නොකිය කොහෙද ගියේ කියලා කීවේ නැද්ද? හාඩි ඕන ඔන්න ඔය ඔය යක්කටුසේ ළමින්ට එපා ඌ ඇඟට පණි. <laughs> ඌ ඇඟට පණින්නේ නෑ අම්මා. අම්මා බලන්නකෝ ඉන්න මල්ලත්ති පාටට ඇඟේ පාට ටික ටික වෙනස් කරන්න ඇති. මට හිතයි ඌ අල්ලගෙන ගෙදර ගෙනියන්නේ. එපා එපා නන්ට මිසෝ. යක්කටුසා කෑවොත් සනීප කරන්නත් බෑලු. <laughs> පිස්සු අන්න උදුවන බය වෙලා. දැන්වත් කියන්ට එදා අප්පච්චි මුදිය මාමේක කොහෙද ගියේ කිය? හරි හරි මම මේක පස්සේ කියන්නම්. යන් ඇතුළට. අප්පච්චි මුදිය මාමේක ගිය ගමන නාමල් දන්නෝ. නාමල් දන්නවා? හොඳයි. කොහෙද ගියේ? ගියේ අර කපටි මනමාලයා හොයන්ටනේ. මං අහන්නේ අප්පච්චිට ලැජ්ජ නැද්ද? ඒ හොරමාන මාලයා හොයන්ට ඒ ගමට ගියේ. ඒ ගැන කියන්න තමයි මං අද දුව හොයාගෙන ආවේ. ගෙදර නොහිටින්දයි මම මේ නිකමට ගඟ පැත්තට ආවේ. මට කියන්න ඇයි අප්පච්චි එමිණිය හොයාගෙන ගියේ කියලා. එච්චරයි මට දැනගන්න ඕනේ අම්මා. දුව දන්නවානේ අපච්චිට යමක් හිතුනොත් ඒක කරලා මිසක් පස්සට හැරෙන්නේ නෑ කියලා. ඕක නෙවෙයි මං අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ අම්මා. අම්මත් මට පංගුවක් දේවල් හංගනවා. හොඳයි. මොකද්ද අහපු පුරස්නේ? අප්පච්චි ඇයි සුන්දරසේනය හොයන්ට දිගමඩුල්ලට ගියේ? ඒක තමයි මං කියන්න ගියේ. දූගේ අප්පච්චිගේ හැටියක් ඒක කියලා. ඒ පරණ හැටියක් ගැන නෙවෙයි. එදා අපේ ඉස්කෝලේ සේරමලා කොච්චර සතුටු වෙලාද අපිට තෑගි භෝග දීලා සල්ලි දීලා සතුට පළ කෙරුවේ. හේ ඔක්කොම හිතුව දැන් ওই දිගා මඩුලේ මනමාල පිස්සව සම්පූර්ණයෙන්ම අහක් කරලා ඉවරයි කියලා. ඒත් මේ මගේ අපච්චි හොයාගෙන උගේ ගමටත් ගිහින් මං අහන්නේ ඇයි මේ දෙපිටි කවුටුකමක් කරන්න කියලා අම්මා. ඒක අහන්න දුගේ අපච්චිගෙම. ඕනේ නම් මං දන්නා හැටියට කියන්නම් අපච්චියයි ගියේ කියලා. දුව දන්නවනේ අපච්චි නඩු හබවලට අලාභ ගෙවන නඩු තීරණවලට හරීම බයයි කියලා. ඉතින් මේ සිංහල අවුරුද්දෙන් පස්සේ මුවන් පැලසේ ඔය දූලේ ඉස්කෝලේ උගන්වන පංගුවා ගුරුවරු දිගා මඩුල්ලේ උදවිය ඔය ආරංචියේ එහාට කියලා ඉවරයි කියලා මුදියා කිව්වලු අප්පච්චිට. ඕන දූගේ අප්පච්චිගේ දෙකොණම රතුනේ ඒන්න. එදා රෑම අප්පච්චි මුදියා එක්ක කෙලින්ම ගියා දිගා බඩුල්ලට. වැඳලා සමාව ඉල්ලන්නද ගියේ? මේ අහන්න අම්මා. අපි කවුරුත් ආත්ම ගෞරවයේ තියෙන හොඳ වැදගත් මිනිස්සු. අපිට අයිතියක් තියෙනවා කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර අපේ පාඩුවේ ජීවත් වෙන්න. පින්මින් කතා කරාන්ට. අර කවුද ආවා ගේට්ටුව ගාවට? කවුරු ආවත් මට කමෙක් නැහැ. මට ඕනේ මගේ අප්පච්චිගේ දුර්වලකම් වැරදි වැඩ නවත්තන්නයි. ඇයි අප්පච්චි ඒ ගියේ? මං කීවා ගියේ ඒ සුන්දරසේනයා අලාභ ඉල්ලලා නඩු දාලා අපේ බූදලේ ඇදගනී කියලා බය වෙලයි කියලා. ඕකෙන් මේකෙන් මොකද දන්නවද මට සිද්ධ වෙන්නේ? මම මෙච්චර කාලයක් බලාපොරොත්තු වෙහිටියේ මගේ හිතේ තැම්පත් වුණු එකම තැනත්ත මාව දාලා යයි යන්ට මොනවද පිසෝ මොනවද මේ කියන්නේ ඈ කවුද කීවේ නාම ඉදුව දාලා යයි කියලා ඈ මගේ මේ පපුව පෙලේ හැම දෙයක් ඇති ඇති කිසිද යන්නට එපා අම්මා දැන්වත් මට කියන්න ඇයි අපච්චි අපේ හතුරු මුදියා මාමා එක්ක දිගමඩුලට ගියේ කියලා? ඌව ගැන අපච්චි අම්මා එක්ක නේද කතා කරන්නේ? ඉතින් කීවේ නැද්ද? ඇයි ඒක හොයාගෙන එහෙ ගියේ කියලා? මොන මොන අදෝ කීවා තමයි. මන් ටිකකට කලින් කීවේ එකයි. අපච්චිට දැනගන්න ඕනේ වුණා. ඒ මනමාලයට දුව බන්දලා දෙනවයි කියලා වෙච්ච පොරොන්දුව කැඩුවොත් වෙන්නේ මොකද? ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? එතකොට ඒ මනමාලයාගේ අතින් කෙරිලා තියෙන වැරදි මොනවද? ඒ ගමේ කෙල්ලෝ කී දෙනෙකුට පොරොන්දු දීලා ඒ පොරොන්දු කඩ කෙරුවද? ආනෝය වාගේ මහා දිගහැලක් මට කීවා. දැන් ඒවා මට මතක නේද? ඒ බුරප්පි එපා නිකන් බුරන්ට. දුවනවද නැද්ද කූඩුවට? පිසෝදු මේ ඔය කිසිම දෙයකට බය වෙන්න එපා. තේරුණාද? නෑ මං ඕවට බය වෙන්නේ නෑ අම්මා. මට බය වෙන්න තියෙන එකම කාරණේ මොකද්ද කියන්ට අම්මා දන්නවා. Oh my god. මන් දන්නවා. හොඳයි. එදායි සිංහල අවුරුද්දාට පස්සේ අප්පච්චි හැසිරුණේ අමුතු විදිහකටයි. නේද? ඇයි ඒක නම් මන් දන්නේ නෑතු. හැබැයි එදා කෑම නොකා ගියේ නම් මුදියා එක අර ඔරෙම්බාලි බීලා ඊට පස්සේ ඊට පස්සේ කෙලීම ගියා දිගා මඩුලට. ඒත් ඒ හොර මනමාලයව අල්ලගන්න බැරි වෙලා ආපහු ඇවිත් මොනවද කියේ? අනේ ඒක කියන්න තමයි මම බිසෝ හොයාගෙන ගඟට ගියේ. දුව මේ කහලා කලබල කරනවා නම් අඬනවා නම් මම ඒක නොකිය ඉන්නම්. මොකද ඒ කියන්නේ? හරි හරි. හරි මං මං කලබල නොවියාගෙන ඉන්න. මුතියා කීවලු දිගා මඩුලේ ඉලන්දාරියා නඩු දාන එක නවත්තන්ට නම් මුතියේ පුතා සිරිමලාට දුව බන්දලා දෙමු කියලා. <laughs> වෙන කිසිම දෙයකින් නඩු දාන එක නවත්ත ගන්න බෑ කිව්වා. ඉතින් අප්පච්චි පොරොන්දුනාලු මුදිය ගිල්ලීමට. එතකොට නාමයට මොනවද කියන්නේ? මේක අර හතර හිලාවෙන් එකක් අම්මා. එහෙම නොකර නාමෙල් එලවා ගන්න බැරි වෙයි. දිගමඩුලේ මිනිහා නඩු මාර්ගයට බහින එකත් නවත්තන්න බැරි වෙයි කියලා කීවලු. බිසෝ බිසෝ බලන්න කවුද ආවේ කියලා හානේ එන්ට ගුරුතුමි එන්ට ඔය බලුකුක්කා බිරුවට ඌ අපිව අඳුනනවා කොහොමද ඉස්කෝලේ නැන්දි සුවදු <laughs> හොඳින් ජීවත් වෙනවා කොහොමද ඉතින් බිසෝගේ නාමල්ගේ සුවදුක් එහෙම කො මේ නම දුම්බරට ගියාය කියන්නේ ආ අලුත් අවුරුද්දට දුම්බර ඉන්නේ නෑද ඇය බලන්ට යන්න ඇති නේද ඉතින් මොකෝ විසෝනෝ කී <laughs> මන් දන්නේ නෑ නැන්ද දන්නවද අලුත්ම ආරංචිය හැබැයි මේක පරණ ආරංචියක් නමුත් ඒක ආයෙත් අලුත් වැඩියා කරලා මේ සැරේ අමුතු විදිහකට ඉදිරිපත් කරලා තියෙන්නේ <laughs> මේ දුව මං හදාගෙන එන්නම්කෝ දෙන්නටම හොඳ තේ කෝප්ප දෙකක්. ඔහම කතා කර කර ඉන්න මං එන. බිසෝ මොකක්ද පරණ වෙච්ච ආරංචි? මේ මුවන් පැලස් එකක්ද නැත්නම් අර තිකාමඩුල්ලේ ආරංචියක්ද? ඒ දෙපැත්තටම සම්බන්ධ වෙච්ච යල් පැනපු තුට්ටුවක් නොවටින <laughs> ඒත් hina උපදවන ආරංචියක් මේක. බිසෝ hina වෙවි කියන්නේ නම් ඒක විහිළුවක් කියලා. <laughs> අන්න හරි. ඒ වගේ එකක් තමයි මම මේ නැන්දට කියන්න යන්නේ. වේද මාමා ඉන්නවද කී ඇතේ? අපුයි නෑ. වේද සීයා ඉතින් යන්ට ඇති කාගේ හරි පණකෙන්ද බේරලා ගොඩ ගන්නද. උන්දගේ වැඩ එහෙමනේ. එහෙනම් කියන්ටකෝ බලන්ට ඔය ආරංචිය. <laughs> මේ මම මේ කියන්ට යන නීරස ආරංචි මොකද්ද දන්නවද? පොඩ්ඩක් ඉන්න. මට කියන්න බිෂෝගේ අම්මා දන්නවද ඔය ආරංචිය? අම්මා තමයි මට කීවේ නැන්නේ. හරි හරි හරි. එහෙනම් කියන්න. මම මේ ගමේ ඕපදූප එකතු කරන්ට නම් නෙවෙයි ඕන් අහන්නේ. <laughs> වැඩේ තමයි. මේ වගේ ඕපදූපයක් කියලා කාලය නාස්ති කරන එක. හරි. දැන් ඉතින් කියන්නකෝ බලන්න. බුදියන්සි බුදලාලි මගේ මාවන්නි වෙන්න යනවා. <laughs> මොනවා? කවුද? කවුද එතකොට මනමාලයා? <laughs> මුදියා මාමණ්ඩිගේ පුත්‍ර රත්නේ සිරිමල් මුදියාසේ. <laughs> මේ බිසෝ බිසොත් ඒ ගමන මායක විහිළු කරනවද? සාතිකයි නැන්නේ. විහිළුවක් නෙවෙයි. අහන්න අම්මගේ මං කියන එක විශ්වාස නැත්තම් අම්මා මේ නැන්ද කතා කරනවා. ඉන්ක ඉන්ක මම මේ එනවා. මේ ඇත්තද මේ බිසෝ කියන කතාව? අර සත කපට මුදියා ආයෙත් දඟලනවා සිරිමලාට බිසෝ කෙල්ල ජෝඩු කරන්නේ. කෑගාන්තිපා අම්මා කෑගාන්තිපා. මං අහන්නේ කාගේ අවසරේ පිටද ඒ මිනිහා ඒ යෝජනාව ආයෙමත් අරන් ඇවිත් තියෙන්නේ? මිනිහා දැනගත්තා අපේ ආරච්චිලා අර දිගා මඩුල්ලේ හොර මනමාලයා අලාබෙල්ලලා නඩු තමයි කියලා. ඒ කොහොමද? මොකටද අලාභ ඉල්ලන්නේ මොනෝ කොලයි කියලාද? විවාහ පොරොන්දුව කඩ කරලා අවනම්බු කෙරුවයි කියලා. අපේ ආරච්චිලත් ඔය නඩු හබවලට හරි බයයි ඔය කෑ ගැහුවට. මතකද එදා අවුරුදු කෑමටවත් නොහිට මගේ ඇරියා. ඒ කියේ මුදියා හොයාගෙන මුදියත් එක්ක දිගා මඩුල්ලට ගිහින් මොකද වෙන්නේ කියලා හොයා බලන්ටනේ. <laughs> අම්මපා ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහන්න ගියා වගේ කතාවක් නේ. දුව දැන් වතුර ටික පැහෙනවා ඇති. තේ ටිකක් වකරන්ට. බිසෝ hina උනාට බය වෙලා ඉන්නේ. බයට වඩා මහ ලැජ්ජාවක් නේද මේ මුදියා කරගන්න යන්නේ. මුදියා ආරච්චිලට කීවලු වෙන කිසිම දෙයකින්වත් ඒ නඩු දාන එක නවත්තන්න බෑ විසෝව හොර රහසෙම මිනිහාගේ පුතාට බන්දලා දීලා අතපිය ගන්නයි කියලා. මිනිහා මහ කපටියේ අන්න හරි. ඔය මිනිහා ඉස්සර ඉඳලම මේ අපේ දේපල වලට ඇහැගාගෙනයි ඉන්නේ. විසෝව නාමයට බන්දලා දෙයි කියලා ඉරිසියාවෙන් පුපුරු පුපුරයි හිටියේ. ඒ අවශ්‍යයි අපේ වෙද මාමා ඔසිංහල අවුරුදු සිරිතක් ඉෂ්ට කරන්ට ගියානේ. ඒ කියන්නේ පරණ තරහ මරහා සේරම අකාමකා දාලා අලුත් අවුරුද්දේ ගමේ රටේ කොයික වුණත් යාළු වෙලා මිත්‍ර වෙලා අලුත් ජීවිත ආරම්භ කරන සිරිත ඉෂ්ට කරන්ට නාමෙලුයි බිසොයි ආරච්චිලා ගෙදරට එක්කාවා. ආන්නේ සිද්ධිය මේ මුවන් පැලසේ විතරක් නෙවෙයි ආල පහල ගම්වලටත් පැතුරුණා. හරියට ලැව් ගින්නක් වාගේ. අනේ නෝනේ මට එදා දැනිච්ච සන්තෝෂේ කියලා නිම කරන්ට බැරි තරම්. අවාසනාව කියන්නේ දැන් ආයෙත් අපේ හතුරා හින්දා අපි සේරමලා හරි හරි. දැන් නවත්තන්නකෝ. ඒ ඇති. ඔය වේදනා කෙන දෙන දේවල් හිතට ආපු ගමම්ම ඒවා යටපත් කරගන්න ඕනේ වෙන හොඳ පැත්තක් ගැන හිතලා. එහෙම නේද අර වෙදමාමයි දා කීවේ? මතකද? හ්ම්? ඔව්. හේත් මං කොහොමද ඒක කරන්නේ? හොඳ දේ වහගෙන නරක නපුරු හතුරු අසංගතේ අපේ ඊය මොළවලට හරි හරි හරි අපි ඒ ගැන පස්සේ නිවි හැනහිල්ලේ කතා කරමුකෝ දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඒ තවත් මේ මම හුරෙක් කඩා පෙන්නා නැත්තම් පැටලුණා මුදියන්සේ කියන හෙන හුරු ගිරහය මැද්දට පැටළුණා. <laughs> හරිද? අපිට පුළුවන් ඔය හෙන හුරු ගිරහය ඇඟට පතට නොදැනීම ඉවත් කරන්න. හැබැයි ඉතින් ඒකට බිෂෝගේ අම්මයි අප්පච්චි දෙන්නගෙම සහයෝගය ඕන. ඒ නැතත් ඒ වැඩේ කරන්න බැරි නෑ. හැබැයි ඉතින් ඇයි අපි එහෙම නොකරන්නේ? ආන් එතනයි මේ පටලැවිල්ලට මුල. නෑ නෑ. අප්පච්චි අකමැති වුණත් මං කැමති බිසෝයි නාමෙලුයි දෙන්න. පොඩකින්ටකෝ මට මතකයි මේ ලොකු මණිකේ කියන ලොකු එදා ඉඳලම කැමති වුණේ නෑ මේ ආරච්චිලගේ බූදලේ අහිමි වෙනවට. හරිද? හේයි නෝනි මේ වාගේ වස්තු කන්දරාවක් කාටද කවුද නිකන් දෙන්නේ? මේවා ගන්ට නම් මිසෝගේ අප්පච්චි කැමති මනමාලයේගේ අතම මිසෝ ගන්න ඕනේ. ආනේ ටිකත් ওই මුදියා කියන කපටියා දාන්නම. ඒ හන්දයි මිනිහා සිරිමලාට මිසෝව බඳලා දීලා අර දිගා මඩුල්ලේ සුන්දර තේනයට දොර වහන්න කියන්නේ. ඒ දොර ඒත් වැහෙන්නේ නෑ ලොකු මැනිකේ. නෑ නෑ මුදියා කීවලුනේ වෙන කිසිම දෙයකින් ආරච්චි ලෑ පොරොන්දුව කඩ කෙරුවයි කියලා ඉෂ්ට කරන්නටම බෑයි කියලා. <laughs> මේකට මෙතන අපේ වෙදමාම හිටියනම් තමා හොඳ. මේක හරියට අර බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කීවා වගේ කතාවක් නේ ලොකු මැනිකේ තේරුණාද? මේ කොයිකටත් අපි දැන් මේ විස්තරේ නවත්තලා බලමු. අපට තේ හදන්නට කිය බිසෝ ඇයි මේ පරක්කු කියලා. මං කියවනේ විසෝගේ හිත ඇතුලේ ලොකු ගින්දරක් තියෙනවා කියලා. නෝනි මෙහෙම වෙලාවක අපි හොයාගෙන එන එක අපිට ලොකු ධෛර්යයක්. මට යන්තම් ඇහුණා කාමරෙට වැදිලා නාමල් නැති හින්දා අඬනවා. කොයි එකටත් අනේ නෝනි හිමින් ගිහින් බලන්න මොනවද කියන්නේ කියලා. මොකටද මම මේ රට අදාලා හැවන් පදුරක් වියන්නේ? ඉස්සරහට කවුරු මේක නිදාගන්නේද කවුද දන්නේ? පැලි පැදුර මත කවුරුන් නිදියයි දෝ මෙදියම් වැයේ දුටුහිනේ පල දෙයිදෝ හදිකම් කරන හතුරා ජය ලබාවිදෝ අනේ මගේ नामिल को ही गिया दो අද මුවන් පැලසේ රඟපෑම් රම්‍යා වනිගසේකර සේනානි වික්‍රමසිංහ සහ රත්නාලාල්නී ජයකුල කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන